සැමට සසර බයකරු බව දකින අවබෝධයෙන් යුතු ජීවිත මගක් ඔස්සේ ජීවිතයට වටිනාකම් පෙළගස්වන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූපවාහිනිය sannivedanaya කරන විශේෂ ධර්මදේශනාව මෙලෙස ආරම්භ කරන්නටයි සූදානම. පින්වත්නි නිවැරදි ත්‍රිපිටක ධර්මයට අනුව සමත වෙදසුන් වඩන අයුරු නිවැරදිව පහදා දෙන අරුමුණ දෙස සිහියෙන් බලා සිටීම හෙවත් ධම්ම නිසාමන උපදේශන මාලාව නම් වූ මහා සතිපට්ඨාන ධර්මදේශනා මාලාව මෙලෙස ආරම්භ කරන්නටයි සෝදානම. අද මේ ධර්මදේශනාව සුපුරුදු පරිදි සජීව පටිගත කිරීමක් ලෙස සිදු කරන්නේ රාජගිරිය ජයසේකරාරාම විහාර පරිශ්‍රයේ මේ දම් සභා මණ්ඩපය තුලයි. ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන සුපුරුදු පරිදි මේ පරිශ්‍රයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නිවැරදිව ධර්මය දකින්නට නිවැරදි ගමන් මගක් ඔස්සේ ජීවිතය ජීවත් කරවන්නට මේ උතුම් වූ ධර්මදේශනා මාලාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන පින්වත් පිරිස පිළිබඳවයි මේ සිහිපත් කිරීම. රාජගිරිය ජයසේකරාරාම විහාරාධිපති අතිපූජනීය රජවත්තේ වප්ප ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා උපදෙස් ආශිර්වාදය අනුව කොළඹට රාජගිරියේ පදිංචි පින්වත් දීපලාල් විජේරත්න මැතිතුමන් පින්වත් ඉමාලි ප්‍රියංජලා විජේරත්න මැතිණිය දූදරුවන් ප්‍රධානව ඒ පවුලේ සියලු ඥාතීන් එවැගේම කවදත් කොතැනකදීත් පින්කම් වලට නිතර රැස්වන එතුමන් ඇසුරු කරන ඒ පින්වත් සියලු හිතමිත්‍රාදීන් පිරිසත් එක්ව අද මේ පින්කමේ සුපුරුදු දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාව පටිගත කරන මේ ධම්සභා මණ්ඩපය මේ ධර්ම මන්දිරය බොහෝ ජනතාවකට සදහම් අසන්නට ඒ සෙවන නිර්මාණය කර දෙන්නේ කවදත් කොතනදීත් පින්කම් වලදී මුල් තැනගෙන කටයුතු කරන තවත් සැදැහැති පින්වත් දෙපළක්. ඒ අපේ පින්වත් සුදත් තෙන්න කෝන් මැතිතුමන් එවැගේම සංධ්‍යා තෙන්න කෝන් මැතිණිය ප්‍රධානව ඒ පින්වත් පිරිස ඊටාම ගෞරවයෙන් අපි මේ මොහොතේදී පින් අනුමෝදන් කරමින් සිහිපත් කරනවා. එසේනම්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 දීපලාල් විජේරත්න මැතිතුමා හිමාලී ප්‍රියංජලා මැතිණිය ඇතුළු ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් සැදී පැහැදී සූදානම් වෙන්නේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාව ඇසුරු කරගෙන සිදු කෙරෙන මේ ධර්ම දේශනා මාලාවේ තවත් එක දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහායි මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ. පින්නතනේ පහුගිය ධර්මදේශනාවේ නිමා කරපු තැන අපි අද සම්බන්ධ කරගන්න කලින් මේ දේශනාවටම සම්බන්ධව නැගුණ ප්‍රශ්නයක් අහලා තිබුණා ගිය සතියේ. ඒකට අපි පිළිතුරු සපයලාම අද දේශනාව පටන් ගමු. පහුගිය දේශනාවකින් මේ සතිපට්ඨාන සූත්‍ර දේශනා මාලාවේ 17 18 19 කියන දේශනා දෙකෙන් ඇති වුණ ප්‍රශ්නයක් තමයි විමසලා තිබුණේ. එතන අහලා තිබිච්ච එක ප්‍රශ්නයක් තමයි සෝවාන් ආර්ය ශ්‍රාවකයෙකුට තරහ යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. සකදාගාමීන් වහන්සේ තුලත් කේන්තියක් තියෙනවද කියලා ප්‍රශ්නයක් අහලා තිබුණා. සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනකොට සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබ්බත පරාමාස මේ ධර්මතාවයන් තුන දස සංයෝජන වලින් මේ සංයෝජන තුන ප්‍රහීණය කරලා තමයි සෝවාන් ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ. හතරවෙනි සහ පස්වෙනි සංයෝජන තමයි කාමරාග සහ පටිග කියලා කියන්නේ. ඒ සංයෝජන දෙක සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ප්‍රහීණය කරන්නේ නැහැ. එහෙමනම් පටිඝය කියලා කියන්නේ द्वේෂය. කේන්ති යනවා. එහෙනම් සෝවාන් ආරි ශ්‍රාවකයා පටිඝය තාම නැති කරලා නැහැ. ඒ හින්දා සෝවාන් වෙච්ච කෙනෙකුට කේන්ති එන්න පුළුවන්. එහෙම සඳහන් කළේ මේ අපිට එනවා වගේ කේන්තියක් එන්නේ නැහැ. බොහෝම සිහියෙන් ඉන්නේ. කේන්තිය පාලනය කරනවා. කෙනෙකුට ගහන්න කෙනෙකුට කෙනෙක් මරණයටපත් කරන්න තරම් දැඩි ද්වේෂයක් එන්නේ නැහැ. එහෙම වෙන්නෙම නෑ මරණය සිද්ධ වෙන්නෙම නෑ. මොකද සීලය කියන එක සම්පූර්ණයෙන්ම ඊටාම පිරිසිදු ආරක්ෂා කරන කෙනෙක් සේතු ඝාත විරතියක් තියෙන්නේ. ඒ නිසා ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ. නමුත් කේන්ති යන්න තියෙන ඉඩ තියෙනවා. එතකොට සකදාගාමීන් වහන්සේටත් කේන්ති එන්න පුළුවන්. හැබැයි ඊටාම සෙවුම් වශයෙන් මොකද මේ කාමරාග පටිග දෙක නැති කරාම තමයි සකදාගාමි වෙන්න පුළුවන් වෙන්නේ. කාමරාග පටික නැති කළා වුණාට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරලම නැහැ. සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන්නේ අනාගාමී තත්වයේදී. එහෙනම් අනාගාමී තත්වයට නොගිය නිසා සකදාගාමීන් වහන්සේ තුලත් ඊටාම සිවුම් විදිහට දේශයක් ඇති වෙන්න ඇති වෙන්න පුළුවන්. එහෙනම් සෝවාන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ පටිගය නැති කරලම නැහැ. අනාගාමීන් වහන්සේ සමුච්ඡේද වශයෙන් කියන්නේ සම්පූර්ණයෙන්ම නැති කරලා නැති නිසා ඊටාම සියුම් දේශයක් උන්වහන්සේට ඇති වෙන්න ඇති වෙන්න පුළුවන්. අනාගාමී වුණොත් තමයි ඒ සංයෝජන දෙක සම්පූර්ණයෙන්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහීණය කළා බවට පත් වෙන්නේ. අරිහත් මාර්ගයෙන් තමයි ඊතුරු පහම සම්පූර්ණයෙන් සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ වෙන්නේ. එhmenan සෝවාන් වහන්සේට කේන්ති වෙන්න කේන්ති වෙන්න පුළුවන්. ඊළඟට ඒ තුලින්ම තව අහලා තිබුණ කාරණාවක් තමයි ආනන්තරීය පාප කර්මයේ සංඝ ભેදය ඇයි බලවත්ම අකුසලයේ බවට පත් වෙන්නේ කියලා. සංඝ ભેදයේ බලවත්ම අකුසලයේ බවට පත් වෙන්නේ සංඝයා ભેද කරාම ඒක මුළු ශාසනයටම බලපානවා. ලෝහිතුප්පාදක කර්මය බලවත් වෙයි කියලා කෙනෙක් හිතනවා. භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ ලේසල වීම බලවත් වෙන්න ඕන කියලා. ඒ වුණාට ඒක භාග්‍යතුන් වහන්සේට විතරයි බලපාන්නේ. ඒක පෞද්ගලිකයි. නමුත් සංඝයාට බලපෑවා කියලා කියන්නේ ශාසනයටම බලපෑවෙනවා. ඒ නිසා සංඝ ભેදය බලවත්ම කර්මයේ බවට පත් වෙනවා. දෙවනි කර්මයේ බවට පත් වෙනවා ලෝහිත උපාදක කර්මය. තුන්වෙනි කර්මයේ බවට පත් වෙනවා රහතන් වහන්සේ ඝාතනය කිරීම. හතරවෙනි පස්වෙනි කර්මයේ බවට හතරවෙනි කර්මයේ බවට පත් වෙන්නේ මව ඝාතනය කිරීම. පස්වෙනි කර්මයේ බවට පත් වෙන්නේ පියාඝාතනය කිරීම. එතනදී මව දුසිල් නම් පියා සිල්වත් නම් පියාඝාතනය කිරීම හතරවෙනි කාරණාව බවට පත් වෙනවා. මවයි පියයි දෙන්නම දුසිල්වත් නම් මව ඝාතනය කිරීම හතරවෙනි කර්මයේ බවට පත් වෙනවා. මවයි පියයි දෙන්නම සිල්වත් නම් ඒත් මව ඝාතනය කිරීම හතරවෙනි කර්මයේ බවට පත් වෙනවා. මව සිල්වත් තාත්තා දුසිල්වත් නම් ඒත් මව ඝාතනය කිරීම හතරවෙනි කර්මයේ බවට පත් වෙනවා. මව දුසිල්වත් තාත්තා සිල්වත් නම් විතරක් තාත්තා හතරවෙනි තැනට එනවා. එහෙමනම් පස්වෙනි එක බවට පත් වෙන්නේ පියා ඝාතනය කිරීම. එමනම් සංඝ ભેදය මේ සියල්ලටම වඩා බලවත්ම කර්මය වෙන්නේ ඒ අනුවයි ඒක මුළු ශාසනයටම බලපාන ක්‍රියාවක් වෙන නිසා. ඊට අමතරව අහලා තිබුණා මේ ත්‍රි හේතුක උප්පත්තියක් අපි නිතරම සඳහන් කරනවානේ ත්‍රි හේතුක උපතක් සහිතව මේ ජීවිතෙන් හරියටම ධර්ම ශ්‍රවණය කෙරුවොත් මාර්ගඵල ලබන්න බොහොම ඉඩකඩ තියෙනවා කියලා. ඒ නිසා අහලා තිබුණා මේ ත්‍රි හේතුක උප්පත්තිය කියලා කියන්නේ මොකක්ද කියලා. පින්නතනේ මේ ත්‍රි හේතුක උපතකට හේතු වෙන්නේ විශේෂයෙන්ම මේ ප්‍රතිසන්දි චිත්තය. ප්‍රතිසන්දි චිත්තයේදී අලෝභ අදෝෂ අමෝහ කියන කාරණා තුනම එකට යෙදිලා තිබුණොත් ප්‍රතිසන්දි චිත්තයේදී මේක හරි සියුම් තැනක්. නමුත් මේ වෙලාවේ බොහොම කෙටියෙන් පැහැදිලි කරන්නේ මේක අභිධර්මයත් එක්ක ගැඹුරින් සාකච්ඡා කරන්න ඕනේ කරුණා. ප්‍රතිසන්දි චිත්තයේදී අලෝභ, අදෝෂ, අමෝහ තුනම එකතු වෙලා තිබුණොත් එයාට ත්‍රි හේතුක උපතක් හම්බ වෙනවා. එහෙම නැතුව අලෝභයයි, අදෝෂයයි විතරක් එකතු වෙලා තිබුණොත් ද්වි හේතුක කුසලයක් තමයි හම්බ වෙන්නේ සමහරලාට මේ ජීවිතෙන් මාර්ගඵල ලබන්න බැරුව යනවා. නමුත් ධර්ම අවබෝධය ලබන්න බැරි කමක් නැහැ. මාර්ගඵල ලබන්න සමහරලාට ද්වි හේතුක උපතක් තිබ්බොත් බැරුව යන්න ඉඩ තියෙනවා. බැරුව යන්න පුළුවන් වැඩි ප්‍රමාණයක්. නමුත් ධර්ම අවබෝධය ලබන්න ඒක බාධාවක් නෙමෙයි. අහේතුක උපතක් කියලා කියන්නේ මේ තුනම පිහිටන්නේ නැහැ. අලෝභ, අදෝෂ, අමෝහ කියන තුනම පිහිටන්නේ නැති කෙනාට අහේතුක උපතක්. ඊළඟට සඳහන් කරනවා යම් ආකාරයකින් යම් කෙනෙක් ළඟ කොහොමද ත්‍රි හේතුක කුසලයක් වැඩෙන්නේ? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන්නේ ඊළඟ භවයේ ත්‍රි හේතුක උපතක් ලබන්න අපි මොන වගේ පින්කම් කරන්න ඕනේද කියලා. එහෙනම් අපි දන්නවා ලෝභය නැති කරන්න ඕනේ, මෝහය නැති කරන්න ඕනේ, දේශය නැති කරන්න ඕනේ. එතකොට අපි පින්කමක් කරනකොට තව දන්නවා පූර්ව චේතනා, මුංචන චේතනා, අපරචේතනා මේ තුනම පිරිසිදු වෙන්න ඕනේ කියලා. ලෝභ, දේශ, මෝහ නැති වෙන්න ඕනේ. මෙතන මෝහය කියලා කියන්නේ අඥානකම. මෝඩකම නැත්තම් ප්‍රඥාව නැතිකම. ලෝභයයි, දේශයයි නැති කරලා පින්කම් කරන්න පුළුවන්. නමුත් බොහෝ දෙනාගේ පින්කම් වල ප්‍රඥාව නැහැ. ලෝභ දේශ නැහැ. නමුත් ප්‍රඥාවත් හිගයි. හරියටම කර්මයේ කර්මඵල විශ්වාසය හරියටම නැහැ. ආන් ඒ නිසා සමහර වෙලාවට ත්‍රි හේතුක උපතකට කුසල් රැස් වෙන්නේ නැහැ. අපි උදාහරණයක් හැටියට මෙහෙම කිව්වොත් අපි බුදුන් වඳින්න යනවා. බුදු පියාණන් වහන්සේ ළඟ අපි වන්දනා මාන කරනවා ගිහිල්ලා දන ගහලා මල් තියලා ආහාර තියලා වඳිනවා. එතන ලෝභයක් නැහැ. එතන ද්වේෂයක් නැහැ. හැබැයි එතන මෝහය තියෙන්න පුළුවන්. ඇයි වඳින්නේ? වඳින්න හේතු වෙන්නේ මොකටද? වැඳහම ලැබෙන්නේ මොනවද? මේ වැඳීමේ ප්‍රතිඵලය මොකද්ද? හරියටම වඳින්නේ කොහොමද? ඒ කාරණාව අපි දන්නේ අපි දන්නේ නැහැ. නමුත් අපි වඳිනවා. ලෝභ ද්වේෂ නැහැ. නමුත් ප්‍රඥාවත් ප්‍රඥාවක් නැහැ. එහෙම වෙච්චහම ඒක ද්වේහේතුක උපතකට හේතු වෙන කුසලයක්. නමුත් ප්‍රඥාව සහිතව සම්පූර්ණ කරගත්තොත් ඒක තමයි ත්‍රි හේතුක කුසල් සඳහා හේතු වෙන කාරණාව බවට පත් වෙන්නේ. අපි ස්වාමීන් වහන්සේ නමක් දැක්කහම අපි පුංචි දරුවෙකුට කියනවා මේ වන්දනා කරන්න කියලා. මව්පියෝ කියන නිසා දරුවා වඳිනවා. මව්පියෝ කියන නිසා වඳින්නේ. එයාගේ හිතේ තරහක්වත් ලෝභකමක්වත් නැහැ. හැබැයි එයා දන්නේ මේ වඳින එකේ ඵලය මොකද්ද කියලා. ප්‍රඥාව ප්‍රඥාව නැහැ. අන් ඒ නිසා ඒක ද්වි හේතුක උපතකට හේතු වෙන්න තියෙන ඊට වැඩි ත්‍රි හේතුක උපතකට යන්නේ යන්නේ නැහැ. එහෙනම් ප්‍රඥාව පෙරදරි කරගෙන පින්කම් කරන්න ඕනේ. මේ ත්‍රි හේතුක බව සම්පූර්ණ කරගන්න. ඉතින් මේ කාරණාව මීට වඩා සාකච්ඡා කරන්න ඕනේ. නමුත් අපි බොහොම කෙටියෙන් තමයි මේ කරුණු දෙක සඳහන් කරන්නට යෙදුනේ. තවත් අහපු ප්‍රශ්නයක් තියෙනවා මේ පුබ්බ නිමිත්ත සූත්‍රයෙන් මුල් කරගෙන අහපු ප්‍රශ්නයක්. ඇයි දෙවියෝ කැමති නැත්තේ අනික් දෙවියෝ පින් කරගෙන Tamanට වඩා ඉහළට යනවාට කියලා. ඉතින් මනුස්ස ලෝකෙත් හුඟක් අය Taman එක්ක ජීවත් වෙන අය අපිට වඩා ඉහළින් යනවට අකමැති. ඒ වාගේ තමයි දෙවියෝ ගාවත් ඒ தත්ත්වේ දෙවියෝ ගාවත් තියෙනවා. අපිට වඩා ඉහළ දිව්‍ය ලෝකයක ගිහිල්ලා උපදිනවට කැමැත්තක් නැහැ. ආපහු මෙහාට මෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒ අපේ ස්වභාවයම වගේ වගේ තමයි ඊටාම කෙටියෙන් ඒ විදිහට ඒකට උත්තරයක් දෙමු. ධර්මදේශනාවට කාලය ඉතුරු කරගන්න ඕන නිසා අදත් අම්මා ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ඒ කාරණාව ටිකක් සාකච්ඡා කරන්න ඕන නිසා ඊළඟ සතියේට ඉතුරු කරගන්නවා. පිනතුනි අපි පහුගිය ධර්මදේශනාව නිමා කරන්න යෙදුනා මේ ආනාපාන සතිය මේ මුළු විශ්වයම දිනන්න හේතු වෙන තැන මේ ඇල්පෙනිති තුඩක් වගේ නහය උඩ ඇති වෙන මේ ආනාපාන සතියේ දියුණුව එහෙම නැත්නම් අපි එකට සඳහන් කළා කොයි වාගේද මේ పూర్ව භාග නිමිත්ත උග්ඝහ නිමිත්ත ඇල්පෙනිති තුරක් වගේ. තාම චූටි තැනක ඇති වෙන්නේ. නමුත් විශ්වයේම විශ්වයේම ජයගන්න තියෙන තැන හැටියට. එහෙනම් ඒ කාරණාව මදක් සාකච්ඡා කරලා අපි දේශනාව නිමා කරන්න යෙදුනේ. අපි එතන ඉඳලා අද දේශනාව ආරම්භ කරමු. පින්නතුනි මෙතන සඳහන් කළා අපි මේ නහය අග අල්පෙනිති තුඩක් වගේ කියලා මේ උග්ඝහ නිමිත්ත ඇති වෙන හැටි ඇති වෙන තැන. එහෙනම් එතන සාකච්ඡා කළා මේ දැනගෙන නැත්තම් මෙතනදී දැනෙන ඥාන වලින් සියලු විශ්වයම අතහරිනවා. දැනෙන ඥාන වලින් සියලු විශ්වයම අතහරින්න හේතු වෙන්නේ මේ දැනෙන ඥානය, අවබෝධ කරන ඥානය. සියලු විශ්වයේ සංකාරයන් පිළිබඳව ත්‍රිලක්ෂණය අවබෝධ කරනවා කියන එකයි මෙතන සඳහන් කරන්නේ. මුළු විශ්වයේම තියෙන සියලුම සංස්කාර ධර්මයන් පිළිබඳව ත්‍රිලක්ෂණය හරියටම අවබෝධ කළා කියන එකයි මේකේ තේරුම. ඒ කියන්නේ ත්‍රිලක්ෂණය අවබෝධ කරලා අත්හරිනවා කියන එක. ඒ අත්හැරීම හිත හිතා අත්හරින්න බෑ. ඒක අවබෝධ වෙලා ඉබේම ඉබේම අත්හැරෙන්න ඕන. මොකද හිත හිතා අත්හරින්න ගියොත් ඕක අතහැරලා ඉවර කරන්න හම් වෙන්නෙත් නෑ. ආත්ම ලක්ෂ ගාණක් ඉපදුනත් ඕක අතහරින්න බෑ. අම්මා අවබෝධ කරලා අම්මා අතාරිනවා තාත්තා අතාරිනවා දුව පුතා අතාරිනවා ගෙවල් දොරවල් ඉඩ කඩන් අතාරිනවා එහෙම එහෙම කල්පනා කරන්න ගියොත් ඒක ඉවර කරන්න පුළුවන් දෙයක් බවට පත් වෙන්නේ පත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක දීර්ඝ කාරණාවක්. නමුත් අවබෝධයෙන් සියල්ල සියල්ල අත්හරිනවා කියන කරුණ. ඊළඟට සඳහන් කළා මේ ඊ타ම සියුම් අල්පෙනිති තුඩක් වගේ තැනක පහළ වෙන උග්ඝහ නිමිත්ත හේතු කරගෙන ආස්වාස ප්‍රාස්වාසයේ නැමැති සුලං රැල්ල නිමිති කරගෙන පහළ වෙන මේ උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිති ආදිය ආධාර කරගෙන සමාධියට ගිහිල්ලා යටත් පිරිසෙන් ප්‍රථම ධාන සමාධිය එහෙම සමාධියකට හරිපත් වෙලා තමයි මේ කාරණාව මනාව අවබෝධ කරන්නේ ප්‍රථම ධානයේ සමාධියට හරි පැමිණෙනවා කියලා සඳහන් කරනවා මේ සියුම් තැන ඇති වෙන ලෞකික ඥාන හේතු කරගෙන තමන් දැකපු චිත්ත චෛතසික රූපානුව අනිත් සංකාරයනොත් ඒ ආකාරයමයි කියලා සියලුම තමන් දැකපු සංස්කාරයන් පිළිබඳව ඥානයන් ලබා ගන්නවා. මේ ලෝකේ අපි දකින සියලුම සංස්කාරයන් පිළිබඳව ඥානය ලබනවා කියලා කියන්නේ ඒ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි. ඒ අනිත්‍ය කියන කාරණාව හරියටම දැකලා අවබෝධ කරලා තමයි මේ අත්හැරීම කරන්නේ. ඉතින් අද දේශනාවේදී මේ අනිත්‍ය හරියටම දකින්නේ කොහොමද කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කරනවා මේ අනිත්‍ය බලන්න බෑ. කවදාවත් අනිත්‍ය කියන එක ඇහෙන් හරියටම දකින්න බෑ. හැබැයි මේ පැහැදිලි කිරීම ඊටාම ඊටාම සියුම් තැනක්. මේ මේ වාගේ පැහැදිලි කිරීම සමහරලාට එකපාරම වැටහෙනවා අඩු වෙන්නත් පුළුවන්. මොකද ඒ අපි මේ වෙලාවේ දේශනාව අහනවා මිසක් අපිට ආයේ ගුවන් විදුලියෙන් දේශනාව අපි තවම නැවත නැවත ප්‍රගුණ කරන්න අහන්නේ අහන්නේ නැහැ. එහෙම අහන්න ලැබුණා නම් පහුගිය දේශනාවත් එක්ක සම්බන්ධ වෙමින් මේ දේශනාවත් එකට සම්බන්ධ වෙමින් දිගට අහන්න පුළුවන්කම තිබුණා නම් මේ අවබෝධය අමාරු නැතුව එනවා. නිසා නමුත් දැනට මේක ප්‍රචාරය වෙනතුරු අපි මෙතන අහනවා මෙතන අහනවා විතරයි. ඒ නිසා සමහර වෙලාවට බරක් අමාරු බවක් නොතේරුණා වගේ වැටහෙන්න පුළුවන්. මොකද අපි මේ සාකච්ඡා කරන්නේ පටිසම්භිදාවෙන් සාකච්ඡා කරන අන්තිම කරුණු ටික. අන්තිම කරුණු ටික. ඒ නිසා මේ කාරණා ටික යම් ප්‍රමාණයක අපහසුතාවයක් තියෙන්න පුළුවන්. ඒ හින්දා මේක නැවත අහනකොට ඔබට බොහොම මතකයට නැගෙන්න පුළුවන් පටිසම්භිදාවේ අන්තිම කරුණු ටික නෙමෙයි අපි මේ සාකච්ඡා කරන්නේ මේ සාකච්ඡාව ඉවර කරමින් පටිසම්භිදාවට යන්න විසුද්ධි මාර්ගයේ අන්තිම කාරණා ටිකයි මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඒ කියන්නේ හතරවෙනි චතුස්කය නිමා කරන්න ආසන්න වෙමින් ඉන්නේ. ඒ නිසා චුට්ටක් සංකීර්ණ බවක් තියෙනවා. මේ දේශනාව තව දේශනාවකින් දෙකකින් විසුද්ධි මාර්ගය ඉවර කළා අපි පටිසම්භිදාව සාකච්ඡා කරනවා. හැබැයි මීට වඩා ටිකක් පටිසම්භිදාවට එනකොට ඒ නිසා ගැඹුරුයි. ඒ නිසා මේ කාරණාවත් එහෙම හිතෙන්න පුළුවන්. නමුත් දෙතුන් පාරක් අහනකොට එහෙම ගැඹුරු බවක් ඔබට දැනෙන එකක් නෑ. ඒ නිසායි සඳහන් කළේ මේ අනිත්‍ය කියන එක ඇහෙන් දකින්න බෑ කියන කාරණාව අපි අද සාකච්ඡාවට භාජනය කරමු කියලා. අන් ඒ නිසා මෙතන සඳහන් කරනවා පින්නතනි සෝ එවං විරත්තෝ යතා දිට්ඨං සංඛාරගතං සෝ එවං විරත්තෝ යතා දිට්ඨං සංඛාරගතං තතා අදිට්ඨං අත්තනෝ ඥානේන නිරෝධේති කියලා සඳහන් කරනවා. විනතිනේ එහෙම සඳහන් කරන්නේ නිරෝධයට මෙනෙහි කරනවා. එහෙම නැත්නම් නිරෝධයම මෙනෙහි කරනවා කියන අර්ථය. මේ ඇති වෙන ඇති වෙනවා ඇති වෙනවා කියලා බලාපොරොත්තුවක්වත් මෙනෙහි කිරීමක්වත් නැහැ. ඇති වෙනවා නැවත ඇති වෙනවා උපදිනවා කියලා බලාපොරොත්තුවක්වත් මෙනෙහි කිරීමක්වත් අපි ගාව නැහැ. එහෙනම් අපි ගාව තියෙන්නේ නිරෝධයම මෙනෙහි කිරීමයි. නිරන්තරයෙන් නිරෝධය පිළිබඳවම හිතනවා මිසක් ඇතිවීමක් පිළිබඳව කිසිම අදහසක් කල්පනාවක් නැහැ. සෝ එවං පටිපත්තෝ පටි නිස්සජ්ජාති එහෙම සඳහන් කරන්නේ ඔහු මෙසේ පිළිපදින්නේ හාත්පසින් අතහරින්නේ නො ආදීති ඔහු අල්ලන්නෙම නැහැ. මෙසේ පිළිපදින පුද්ගලයා අල්ලා ගැනීමක් ඇති කරන්නෙම නෑ. හැම වෙලාවෙම මේක මනාව පිළිපදින් හාත්පසින්ම හාත්පසින්ම අත්හැරීමමයි ප්‍රගුණ කරන්නේ. Nirodhaymai කියලා සඳහන් කළේ ඒකයි අල්ලා ගැනීමක් ඇලීමක් පිළිබඳව කිසිම උත්සාහයක් ඔහු තුල ඔහු තුල නෑ. ඒ නිසා සඳහන් කරනවා කිං උත්තං ඕති කුමක් කියන ලදද සඳහන් කරනවා අයන් හි අනිච්ඡාදී අනුපස්සනා සද්දින් කන්දාභි සංකාරයේහි කිලේසානං පරිච්ඡ ජනතු කියලා සඳහන් කරන්නේ මේ අනිච්ඡානුපස්සනාදී අනුපස්සනාව සමග පංචස්කන්ධ සහ එහි අபிසංස්කාරයන් රැස් කිරීම. හෙවත් පංචස්කන්ධය නිසා රැස් කෙරෙන ක්ලේශයන්ගේ හාත්පස අතහැරීමක් වෙනවා. පංචස්කන්ධය නිසා රැස් කරන ක්ලේශයන්. අපි මේ කෙලෙස් රැස් කරන්නේ මේ පංචස්කන්ධය නිසාමයි. උපාදාන කරගන්නවා බොහෝ දේවල්. පංච ඉන්ද්‍රිය නිසා දකිනවා, අහනවා, රස දැනෙනවා, කයට දැනෙනවා. මේ පංච පංචස්කන්ධයත් එක්ක උපාදානය කරගන්නවා හැම වෙලාවෙම. ඒ උපාදානයේ නිසාම කෙලෙස් රැස් කරන්න පටන් ගන්නවා සීමාවක් සීමාවක් නැතුව ආන් එහෙම සීමාවක් නැතිව රැස් කරන ක්ලේශ ධර්මයන් මෙතන අත්හරින්නමයි උත්සාහ කරන්නේ කෙලෙස් රැස් කරන්නේ පංචස්කන්ධය මුල් කරගෙන පංචස්කන්ධය නිසා රැස් වෙන කෙලෙස් අතහරින්නම තමයි හැම වෙලාවෙම හැම වෙලාවෙම උත්සාහ කරන්නේ සඳහන් කරනවා ඒ කියන්නේ කුමන කාරණාවක්ද මේ ආනාපාන සති සමාධිය තුලින් ඇතිවෙන විදර්ශනා ඥාන තුලින් තණ්හාව අතහරින්න පුළුවන් ආනාපාන සති සමාධිය තුළින් ඇතිවෙන මේ විදර්ශනා ඥාන පදනම් කරගෙන තණ්හාව කියන ධර්මය අතහරින්න පුළුවන්. එහෙනම් තණ්හාව අත්හරින්න ආනාපාන සතිය හරිය වටිනවා. මොකද කෙනෙක් සමහරලාට හිතනවා මේ ආස්වාස කිරීමයි ප්‍රාස්වාස කිරීමයි විතරක් මෙනෙහි කරලා කොහොමද සසරින් මිදෙන්නේ කියලා. කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන්. සමහර අය එහෙම අහලත් තියෙනවා. නමුත් එහෙනම් මෙතනින් පැහැදිලි කරනවා ආනාපාන සති සමාධිය තුලින් ඇතිවෙන මේ විදර්ශනා ඥානය තුලින් තණ්හාව කියන ධර්මතාවය අත්හරින්න විශාල පහසුකමක් ලබා දෙනවා තණ්හාව අතහරින්න පුළුවන් වෙනවා කියලා. ඊළඟට සඳහන් කරනවා අවිද්‍යාව සහ මේ කෙලෙස් 1500 අතහරින්න ඒ තුලින් පුළුවන් වෙනවා. කෙලෙස් 1500ක් පිළිබඳව සඳහන් කරනවා. ඒ කෙලෙස් 1500ම ආනාපාන සතිය තුළින් ලබන විදර්ශනාවෙන් අත්හරින්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ නිසා අයන්හි අනිච්ඡාදී අනුපස්සනා සද්දින් කන්ධාභි සංඛාරේහි කිලේසානං පරිච්ඡ ජනතු කියලා සඳහන් කළේ ඒකයි. අනිච්ඡානුපස්සනාව සමග මේ පංචස්කන්ධය කරණ කොටගෙන ඇතිවෙන කෙලෙස් හාත්පසින්ම අත්හරිනවා. අනිච්ඡානුපස්සනාව. අනිච්ඡානුපස්සනාව කියලා කියන්නේ මනාව අනිත්‍ය දැකීම නිසා මේ ක්ලේශ ධර්මයන් හාත්පසින්ම අත්හරින්නේ අනිත්‍ය දකින්න නිසා. අනිත්‍ය දැක්කේ නැත්නම් කෙලෙස් අතහැරෙන්නේ කෙලෙස් අතහැරෙන්නේ නැහැ. යමක අනිත්‍ය දකින්න පටන් ගත්ත තැන ඉඳලා තමයි මේ කෙලෙස් ධර්මයන් ඇතහැරින්න ඇතහැරෙන්න පටන් ගන්න ඒකට අනිත්‍ය දකින්නම ඕනේ. හැබැයි අපි මුලින් සඳහන් කළා අනිත්‍ය ඇහෙන් දකින්න අනිත්‍ය බලන්න බෑ කියලා. ඒ ඇයි ඇහෙන් දකින්න බැරි මොන හේතුව නිසාද අනිත්‍ය දකින්න බැරි කියන කාරණාව අපි සාකච්ඡා කරමු තව ටිකක් මේ කාරණාව විස්තර කරගෙන. ඊළඟට සඳහන් කරනවා සංකත දෝෂ දස්සනේන ඒ කියන්නේ මේ හේතුවයි හේතුවකින් ප්‍රත්‍යයකින් හට ගැනීමේ දෝෂ සඳහන් කරන පින්වතිනි කොයි වගේද කියලා හේතුවකින් ප්‍රත්‍යයකින් හටගන්න දෝෂ එහෙම සඳහන් කරාම මෙහෙම උදාහරණයක් පැහැදිලි කරන්න පුළුවන්. දැන් වාහනයක් අපි එහෙම උදාහරණයකට ගත්තොත් වාහනයක් ගමන් කරන්න ඉන්ධන යොදන්න ඕනේ. ඉන්ධන නැත්තම් කවදාවත් ඒ වාහනේ ගමන් කරවන්න ගමන් කරවන්න බෑ. ඉන්ධන උවමනා නිසා අපි ඒකට ඉන්ධන යොදලා තමයි වාහනේ ගමන් කරවන්න පටන් ගන්න. ඒ නිසා සඳහන් කරනවා හේතුව තියෙනවා විතරයි ඵලය තියෙන්නේ. දැන් වාහනේ තියෙනවා අපි වාහනේ අපේක්ෂාව වාහනේ gedara තියාගෙන එනේන කෙනාට පේන්න වාහනයක් තියෙන එක නෙමෙයි. අපි වාහනයක් ගෙනාවේ ඒකට නෙමෙයි. අපි වාහනයක් ගෙනාවේ අපිට තැන් තැන් වල පරක් වෙන්නේ නැතුව, රස්තියාදු වෙන්නේ නැතුව අපේ කටයුතු ටික පහසු කරගන්න තමයි අපි පෞද්ගලික අපේ කියලා වාහනයක් අරගත්තේ. එහෙමනම් ඒක අරගත්තනම් ඊළඟට ඒක අපි පාවිච්චි කරන්න ඕනේ. ඒක පාවිච්චි කරන්න ගමන් කරවන්න නම් ඒකට විශේෂයෙන් ඉන්ධන යොදන්න ඕනේ. එහෙමනම් ඒකයි සඳහන් හේතුවක් තියෙනකන් විතරයි ඵලයක් තියෙන්නේ. මේ වාහනේ ඉන්ධන කියන ද්‍රව්‍යයක් තියෙනවා නම් විතරයි ඒකේ බලාපොරොත්තු වෙන ඵලය ගන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඵලය රැක ගන්න නම් හේතුව රැක ගන්න ඕනේ. වාහනේ ගමන් යන්න නම් අපි ඒකේ තියෙන ඉන්ධන ටික එක්ක පුරවලා තියා ගන්න ඕනේ. ටිකක් තියෙනවා නම් ඒක අර පරිස්සම් කරගෙන ගමන යන්න ඕනේ. ඵලයේ රැක ගන්න නම් හැම වෙලාවෙම මේ හේතුව හේතුව ආරක්ෂා කරන්න ඕනේ. හේතුව රැකගත්තේ නැත්නම් ඒ හේතුව නැවත උපද්දවන්න වෙනම මහන්සි වෙන්න ඕනේ. හේතුව රැකගත්තේ නැත්නම් අපව පවත්වන්න වෙනම මහන්සි වෙන්න ඕනේ. ආන් ඒ නිසා මේ අපට හම්බ වෙන සියලුම සැප දුක් හේතුවකින් හටගන්න නිසා රැකගන්න මහන්සි වෙන්න ඕනේ. අපිට හම්බ වෙලා තියෙන හැම සැපතක්ම මේ ලෝකේ ලෞකික සැපයි කියන හැම දෙයක්ම හම්බෙලා තියෙන හේතුවක් ඉදලා. ඒ සැපත ඉස්සරහට පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම ඒ හේතුව හේතුව ආරක්ෂා කරගන්න ඕනේ. ඵලය රැකගන්න හේතුව හේතුව ආරක්ෂා කරන්න ඕනේ. හේතුව බිඳුනොත් හේතුව නැතුව ගියොත් ඒ ඵලය එන්නේ නැහැ. කෙනෙක් කාට හරි අතනෝපා ජීවත් වෙනවා නම් එයා මහන්සි වෙලා මිලමුදල් හම්බ කරන්න ඕනේ. ඒ නිසා කාටවත් අතනෝපා ජීවත් වෙනවා. හැබැයි මිලමුදල් හම්බ කරන්නේ නැතුව ඊටාම කම්මැලිකමින් ජීවිතයක් ගත කරන්න ගියොත් එයාට බලාපොරොත්තු වෙන වෙලාවට ආහාරත් නැහැ බලාපොරොත්තු වෙන වෙලාවට බේත් හේතුත් නැහැ එයාට පහසුකම් සහිතව නිවහනුත් නැහැ මොකවත් නැහැ එමනම් හේතුව රැකගන්න මේ ඵලය හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ ඵලය රැකගන්න. එහෙම බැරි වුණොත් හැබැයි මේ ඵලය රැකගන්න හරියට හරියට දුක් විඳින්න ඕනේ. ඒක ලේසියෙන් රකින්න රකින්න බෑ. එහෙනම් මුදල් උපයන්න හරියට දුක් විඳින්න ඕනේ. රැකියාව හරියට කරගෙන යන්න හරියට හරියට මහන්සි වෙන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න හරියට දුක් විඳින්න ඕනේ, කැපකිරීම කරන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. ආන් ඒ නිසා තමයි සඳහන් කරන්නේ එක දිගට මොකවත්ම පවතින්නේ නැහැ. එක දිගට පවතින්නේ නැති නිසා මෙතන මේ අමාරුවෙන් හරි අපි මේ ඵලය ආරක්ෂා කරගන්න උත්සාහ කරන්නම ඕනේ. හේතුව රැකගන්නම උත්සාහ කරන්න ඕනේ ඵලය දකින්න. ආන් ඒක අමාරුයි කියලා සඳහන් කළානේ රැකගන්න. දැන් අපි කල්පනා කරලා බැලුවොත් මේ බණ අහන්න වාඩි වෙලා ඉන්න පිරිස හැමදාම මේ විදිහේ හිටපු පිරිසක්ද සංසාරෙ මේ ඉන්නේ. නෑ හැමදාම ඔහොම හිටපු පිරිසක් නෙමෙයි. මේ හිටපු අය හැම කෙනෙක්ම දිව්‍ය ලෝකේ හිටියා එකේ කිසිම සැකයක් නැහැ. ඇයි තාම දිව්‍ය ලෝකේ ඉන්න බැරි වුනේ? දිව්‍ය ලෝකෙට වෙලා නතර වෙලා ඉන්න තියෙන හේතුව හේතුව රැකගන්න අමාරුයි. ආන් ඒ හේතුව රැකගන්න අමාරු වෙච්ච නිසා අපිට මෙහි ආයෙ නවතින්න වුණා. නමුත් මෙහෙ නතර වෙච්ච අපි හැමදාම මෙහෙ ඉඳීද? සතර පායට යනවනේ. එහෙනම් මනුස්ස ජීවිතයේ ගෙවන්න තියෙන හේතුව හේතුව රැකගන්න බැරි වුණා. මේ හේතුව මේ ඵලය රැකගන්න පුදුම විදිහට පහසු වෙන්න ඕනේ. නමුත් මිනිස්සු වෙලා ඉපදිලා ඉන්න අය වැඩියෙන් මරණයෙන් පස්සේ निराගත වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ උදාහරණ ගොඩක් පෙන්වන්නේ නගසිකා සූත්‍රයෙන් එහෙම. වැඩියෙන්ම වැඩියෙන් निराගත වෙන්නේ ඇයි? මේ ඵලය ආරක්ෂා කරගන්න බෑ. එතකොට මේ පින්නතුන්ට සඳහන් කළා අපි දිව්‍ය ලෝකෙත් හිටියා. ඒක රැකගන්න බැරුව ආය මෙහාට ආවා. අපි දිව්‍ය ලෝකෙ විතරක් ඉන්න ඇද්ද? මේ ඉන්න සියලු දෙනාම බ්‍රහ්ම ලෝකෙත් හිටියා. මෙහෙම නෙමෙයි කල්ප ගණන්. කල්ප ගණන් ධ්‍යාන භාවනාවල් වල යෙදලා හිටපු අය. නමුත් අපිට ඒ ඵලය රැකගන්න රැකගන්න බැරි හින්දා අද මේ තරම් තැනකට ආපහු ඇවිල්ලා එහෙනම් ඵලය රැකගන්න කොච්චර කොච්චර මහන්සි වෙන්න ඕනද කොච්චර අමාරුද අද මෙහි ඇවිල්ලා අද මෙහි ඇවිල්ලා මේ පැයක් එකමාරක් වාඩි වෙලා ඉන්න බෑ අපිට සමහර අයට වාඩි වෙලා ඉන්නම බෑ සමහර අය බිම වාඩි වෙලා ඉන්නවා නමුත් පැය 3-4ක් එක දිගටම අපිට එකම ඉරියව්වෙන් ඉන්න ඉන්න බෑ හැබැයි බ්‍රහ්ම ලෝකේ හිටපු කාලේ අවුරුදු ලක්ෂ ගණන් කල්ප ගණන් අපි මේ ධානවල යෙදিলা යෙදিলা හිටපු අය. නමුත් ඒ ඵලය අද රැකගන්න අද රැකගන්න බෑ. ආන් ඒකයි සඳහන් කළේ මේ හේතුවයි ඵලයයි රැකගන්න එක ඒක ඒ තරම්ම පහසුවෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා. ආන් ඒ නිසා පින්නතුනේ මේ රැකගන්න බෑ එක දිගටම රැකගන්න මහන්සි වෙන්න ඕන කියන කාරණාවයි පේන්නේ. මේ ඵලය එක දිගටම රැකගන්න නම් මහන්සි වෙන්න ඕනේ. කෙනෙකුගේ ආර්ථික මට්ටම හැමදාම එකම ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්න නම් එයා හරියට හරියට මහන්සි වෙනවා නැත්නම් ඒක ස්ථාවර නෑ වෙනස් වෙනවා එහෙනම් ඵලය රැකගන්න හරියට හරියට මහන්සි වෙන්න ඕනේ ආන් ඒ නිසා මේ බ්‍රහ්ම ලෝක උප්පත්තියට හේතු වෙන ධර්මතාවියත් අපිට එක දිගටම රැකගන්න බැරි වෙච්ච නිසා අපිට බ්‍රහ්ම ලෝකෙන් එන්න සිද්ධ වුණා දිව්‍ය ලෝකෙන් එන්න සිද්ධ වුණා මෙහි ඉපදිච්ච ඒක රැකගන්න බැරි වුණොත් මෙහෙනුත් ඊටාම පල්ලහැට යන්න යන්න සිද්ධ වෙනවා. එහෙනම් මේක රැකගන්න එක හරි හරි අමාරුයි කියලා මෙතන පැහැදිලි කරනවා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා බ්‍රහ්ම ලෝකේ තියෙන සැප හේතුවකිනුයි හටගෙන තියෙන්නේ. බබලෝ තිබ්බ සැපයක් අපිට තිබුණා නම් ඒකත් යම් හේතුවක් නිසා හටගෙන තිබ්බ දෙකක්. ඒ හේතුව අපි ආරක්ෂා කරගන්නත් බැරි වුණොත් අපිට ඒ සැප ආයි විඳින්න වෙන්නේ ආයි විඳින්න වෙන්නේ නැහැ. ආන් ඒ නිසා සඳහන් කරනවා හේතුව තියෙන තුරු ඵලයේ තියෙනවා. හේතුව නැති වුනහම ඒ නැති වෙනවා සඳහන් කරනවා. ඒ හේතුව නැති වෙච්ච හින්දා තමයි මේ සංසාරේ අපි දිගින් දිගට දිගින් දිගට ඇවිදින්න පටන් ගන්න තියෙන්නේ. හේතුව ඵලය රැකගන්න බැරි වෙච්ච නිසා. ඊළඟට සඳහන් කරනවා ඒ විදිහට මේ සියලුම සංස්කාරයන් පිළිබඳව රැක ගැනීම ඊටාම දුෂ්කරයි. හැම සංස්කාරයක්ම එහෙමයි හැම සංස්කාරයක්ම රැක ගැනීම ඊටාම දුෂ්කරයි කියලා සඳහන් කරනවා. එයට විරුද්ධ ස්වභාව සහිත ඒක සඳහන් කරනවා තබ්බ්‍යපරීතේ තබ්බ්‍යපරීතේ කියලා කියන්නේ එයට විපරීත වූ නිබ්බානේ නිර්වාණය විතරයි හේතුවක් නැතුව වැටහෙන්න තියෙන එකම දේ මේ සියලු දේවල් වලට විරුද්ධව හේතුවක් නැතුව වැටහෙන්න තියෙන එකම දේ මේ නිර්වාණය විතරයි කියලා සඳහන් කරනවා. ඒ අන් සියල්ලම හේතුවක් සහිතවමයි ඇති වෙන්නේ. නිර්වාණය විතරක් හේතුවක් රහිතව හේතුවක් රහිතව ඇති වෙනවා. අන් සියල්ලටම හේතුවක් හේතුවක් සහිතයි. ඊළඟට සඳහන් කරනවා අපි මේ අලුතෙන් උපදවනවා නැත්නම් සඳහන් කරනවා අලුතෙන් උපදවනවා නෙමෙයි මේ නිර්වාණය කියන ධර්මතාවය. අමුතුවෙන් උපදවනවා නෙමෙයි එය ධර්මතාවයක් පමණයි හැමදාම තියෙනවා. නිර්වාණය කියන එක කවුරුවත් අමුතුවෙන් උපදවලා නැහැ. නිර්වාණය කියන එක ධර්මතාවයක් හැටියට හැමදාම හැමදාම පවතිනවා. අපි නිර්වාණයට යන්නයි අවශ්‍ය. ඒක හැමදාම තියෙනවා. වෙනස් වෙන්නේ නැහැ නිර්වාණය. ලෝකේ අනික් සියලුම දේවල් වෙනස් වෙනවා. නමුත් නිවන වෙනස් වෙන්නේ නිවන වෙනස් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් ලෝකේ පහළ වුණත් බුදුවරු ලෝකේ පහළ නුනත් නිවන කියන ධර්මතාවය තියෙනවා. අපි විසින් ඒ නිවන සොයාගෙන යා යුතුයි. ඒක ධර්මතාවයක් ඒක පවතිනවා. ආන් ඒ නිසයි මෙතන සඳහන් කළේ අන් සියල්ලම හේතුවක් සහිතයි. නමුත් නිර්වාණය කියන එක හේතු හේතු රහිතයි කියලා. ඊළඟට සඳහන් කරනවා නිට්යයි සැපයි වෙන් වෙන්නේ නැහැ කියලා. මේ නිට්යයි සැපයි වෙන් වෙන්නේ නැහැ කියලා සඳහන් කරාම පින්නතුනි සඳහන් කරනවා චිත්ත චෛතසික රූප කියන මේ ලෞකික සියල්ල අනිත්‍යයි දුකයි කියලා සඳහන් කරනවා චිත්ත චෛතසික රූප මේ සියලුම දේවල් අනිත්‍යයි ඒ අනිත්‍ය වීම නිසා දුකයි නමුත් සඳහන් කරනවා මේ නිවන නිට්ටයයි කියලා චිත්ත චෛතසික රූප අනිත්‍යයි නමුත් නිවන කියන ධර්මතාවය නිට්යයි. ඒ නිවන තුල කිසිම අනිත්‍ය බවක් අනිත්‍ය බවක් නැහැ. සුබයි කියලා සඳහන් කරනවා ඒ නිසා. අනිත්‍ය නැත්තම් මේ ලෝකේ හැමදේම සුබයි. නමුත් සියල්ලම අනිත්‍යයි නිවන විතරක් නිට්ය නිසා නිවන නිවන සුබයි. එහෙමනම් සඳහන් කරනවා හේතුයෙන් ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතාවයන් පිළිබඳව කලකිරිලා හේතු වෙනුත් ප්‍රත්‍යයෙනුත් හටගන්න ධර්මතාවයන් ඒ සියල්ල පිළිබඳව කලකිරෙනවා. හේතුවක් ප්‍රත්‍යක් නැතුව හටගෙන තියෙන නිර්වාණය නැමැති ධර්මතාවය පිළිබඳව කැමැත්තක් ඇති කරගන්නවා. හේතුන් ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ල පිළිබඳව කලකිරීමක් ඇති කරගන්නවා. හේතුව රැකගන්න එකත් කරදරයක් නිසා මේ දිව්‍ය සැපත් බ්‍රහ්ම සැපත් ඒ තරම්ම වටින්නේ නැහැ කියලා සඳහන් කරනවා. එතකොට දෙව් සැප බඹ සැප ඒ තරම්ම වටින්නේ නැත්තේ මොන හේතුව නිසාද? මේ හේතුව රැකගන්න කරදරයක් තියෙනවා. දෙවියෙක් වෙලා ඉපදුනත් දිව්‍ය සම්පත ආරක්ෂා කරගන්න පහසු නෑ. බ්‍රහ්ම සම්පතත් මනුස්ස සම්පතත් මේකක්වත් රැකගන්න එක ලේසි ලේසි නෑ. නිකම්ම ඉඳලා මනුස්සකම ආරක්ෂා වෙනවා නම් අපි කාටවත් මෙච්චර මහන්සි වෙන්න ඕනේ නෑනේ. මේ කොයිතරම් වෙහෙසෙනවද කොයිතරම් මහන්සි වෙනවද පින්කම් කරනවා භාවනා කරනවා සිල් ආරක්ෂා කරනවා මෙව්වා ශ්‍රද්ධාවන්තයා ශ්‍රද්ධාව වැඩි වෙන්න වැඩි වෙන්න සතුටින් කරන වැඩ. නමුත් ඒ සඳහා විශාල මහන්සියක් දරන්න ඕනේනේ. ඒ කිසිම මහන්සියක් නැහැනේ මෙතන රකින්න දෙයක් නැත්තම්. එහෙනම් manussකම කියන ධර්මතාවය ආරක්ෂා කරගන්නත් අප්‍රමාණ වෙහෙසක් දරන්න ඕනේ. එහෙම නැතුව නිකම්ම ඉන්නේ හැටියට හිටියොත් අපිට මීට වඩා පල්ලෙහැ තැනක් හරි පහසුවෙන් හරි පහසුවෙන් හම්බ වෙනවා. නමුත් ඒ පල්ලෙහැට බහින් නැතුව ඉන්න තැනින් ඉහළට යන්න කියලා හිතාගෙන තමයි මේ සෑහෙන්න සෑහෙන්න මහසි වෙන්නේ. එහෙනම් හේතුව ආරක්ෂා කරගන්න සෑහෙන්න කරදර වෙන්න ඕනේ. ආන් ඒ නිසායි මෙතන සඳහන් කරන්නේ එහෙම කරදරයක් තියෙන නිසා මේක රැකගන්න ඒ නිසා මේ දිව්‍ය සපත් බ්‍රහ්ම සපයි කියන දෙකවත් මේ ලෝකේ ඒ තරම් උතුම් කියලා සැලකුවේ නැහැ. නමුත් සියල්ලට වඩා උතුම් නිවන. නිවනට ගියාට පස්සේ ඒ තුල රැඳිලා ඉන්න එක ආරක්ෂා කරන්න කරදරයක් ඒක කරදරයක් නෑ. ඒ නිසා සියල්ලටම වඩා නිවන කියන එක උතුම් කියලා සඳහන් කරන්නේ ඒ නිසා. ඒ නිසා පින්නතින මෙතන මේ කියලා සඳහන් කරනවා යම් කෙනෙක් මහන්සි වෙනවා නම් වෑයම් කරනවා නම් උත්සාහ දරනවා නම් පින් කරනවා නම් සිල් රකින්නවා නම් වෙහෙසෙනවා නම් මේ උත්සාහ කරන වෑයම දරන්න පටන් අරන් තියෙන්නේ මේක ආරක්ෂා කරගන්න. මේ වෑයම පටන් අරන් තියෙන්නේ මේක ආරක්ෂා කර ගැනීම සඳහා. දැන් පැය දෙකක කාලයක් මෙතෙන්ට අත්හැරලා ඇවිල්ලා තියෙන්නේ බොහෝ කටයුතු තියන අය. ඒ සියලුම කටයුතු අතහැරලා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ සියලු දෙනාටම යහපතක් සිද්ධ කරවමින් මෙතෙන්ට නොපැමිණි වුණත් ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනාට යහපතක් සිදු කරවමින් සද්ධර්මයේ දානය කරවමින් අති විශාලතර කුසලයක් උත්සාහ ලබා ගන්න මේ වෑයම් කරන්නේ ඒ නිසාමයි. මෙතනින් ඉහළට යන්න ඕන නිසාමයි. එහෙනම් මේ යම් වෙහසක් මහන්සියක් ආරම්භ කරලා තියෙනවා නම් ඒ ආරම්භ කරලා තියෙන මේ తত্ত্বය මේ తত্ত্বය රැක ගැනීම සඳහායි. ඒ නිසා මේ හැමතැනම තියෙන්නේ සුළුපටු පහසුවක් නෙමෙයි. මේ හැම එකක්ම හරි අපහසුවක්. නමුත් ඉන්න තැන රැකගන්න රැකගන්න ඕන නිසායි මේ ආරම්භ කරලා තියෙන මේ වෑයම. ඒ නිසා සඳහන් කරනවා ලෝකයේ තියෙන සැපටත් වැඩිය සැපක් තමයි අපි මේ හොයන්න යන්නේ. මේ ව්‍යායාම් කර කර ව්‍යායාම් කර කර මොන වගේ එකක්ද හොයන්න හදන්නේ? මේ ජීවිතයේ විඳින සැපතට වඩා උතුම් සැපතක් හොයන්නයි මේ ව්‍යායාම් කරන්නේ. මේ වාගේ සැපතක් හොයන්න නම් මෙච්චර ව්‍යායාම් කරන්න වෙන්නේ මීට වඩා උතුම් සැපතක් හොයන්න. ආන් ඒ නිසා මීට වඩා උතුම් සැපයක් හොයන්න නම් ඉන්නවට වඩා හුඟක් මහන්සි වෙලා වැඩ කරන්නම වෙනවා. එහෙනම් සියලු දෙනාම මේ ව්‍යායාම් කරන්නේ ඒ උතුම් සැපත හොයාගන්න ඕන හින්දා. ඊළඟට සඳහන් කරනවා මේ නිවන හෙවීම තුල තණ්හාව තියෙනවා. නිවන හෙවීම තුල තණ්හාව තියෙනවා. අපි මේ කාරණාව කලිනුත් කතා කරලා තියෙනවා නිවන් දකින්නත් අපිට තියෙන තණ්හාවක් කියලා. ඒකම ඒකමයි මේ සඳහන් කරන්නේ නිවන හෙවීම තුලත් තණ්හාව තණ්හාව තියෙනවා කියලා. සඳහන් කරනවා එහෙත් එය හොයාගෙන යන අතරමඟදී ප්‍රතිපදා තුලදී තමා ඒ තණ්හාව නැතුව යන්නේ. නිවන කියන ධර්මතාවය හොයන්නත් තණ්හාවක් තියෙනවා. ඒ ධර්මතාවය හොයාගෙන යන අතරමඟදී ප්‍රතිපදාව අපි ඒ සඳහා යම් ප්‍රතිපදාවක් අනුගමනය කරන්න ඕනේ. ආන් ඒ ප්‍රතිපදාව අනුගමනය කරමින් යන විට තමයි නිවන් දකින්න තියෙන තණ්හාවත් අපෙන් ගිලිහිලා යන්නේ. ප්‍රතිපදාව හදාරගෙන යනකොට නිවනට තියෙන තණ්හාවත් අපෙන් අපෙන් ගිලිහෙනවා. ආන් ඒ තණ්හාවත් ගිලිහුණ දවසට අපිට නිවන කියන ධර්මතාවය හම්බ වෙනවා. එතෙක් තණ්හාව නැතිකරන්න එතෙක් තණ්හාව නැතිකරන්න බෑ. අනාගාමීන් වහන්සේ ළඟත් ඒක ඒක තියෙනවා අරහත්යේදී තමයි ඒ තණ්හාව කියන ධර්මතාවය නැත්තටම නැත්තටම නැති වෙලා යන්නේ. ඒකයි සඳහන් කළේ ප්‍රතිපදාව තුලින් විතරයි ඒක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. එයට විරුද්ධ ධර්මතාවයක් වන නිර්වාණය මොකේට විරුද්ධ ධර්මතාවයක් වෙනවද නිර්වාණය මේ තණ්හාවට විරුද්ධ ධර්මතාවයක් නිර්වාණය කියලා කියන්නේ ඒකයි අපි මේ හොයන්නේ ඒක තණ්හාවට විරුද්ධ තැන නමුත් ඒක හොයාගන්න අපි ගාව තියෙන්නේ තණ්හාව තණ්හාවට විරුද්ධ තැන හොයාගන්නත් අපිට තියෙන්නේ තණ්හාව ඒ සඳහා අනුගමනය කරගෙන යන ප්‍රතිපදාවක් ඒ ප්‍රතිපදාව තුළ තමයි මේ තණ්හාව නැති වෙලා නිර්වාණය කියන එක අවබෝධ වෙන්න පටන් ගන්න. ඒක ප්‍රතිපදාව ඇතුලෙන් වෙන දෙයක්. අපි වෙන කරන දෙයක් නෙමෙයි ප්‍රතිපදාවේ යෙදලා ඉන්නකොට නිකම් මේ තණ්හාව නැති වෙලා යනවා. ආන් ඒ වෙලාවට අරහත්වය ලබාගත් පුද්ගලයා බවට පත් වෙනවා. ඒ නිසා සඳහන් කරනවා එයට විරුද්ධ ධර්මතාවයක් වෙන නිර්වාණය කෙරෙහි බර වෙලා නිවනට බර වෙලා තණ්හාවට විරුද්ධ වෙලා නිවනට බර වෙලා අපි ඒ පැත්තට පණිනවා කියලා සඳහන් කරනවා. තණ්හාව තුලයි ඉන්නේ. හැබැයි තණ්හාව තුල ඉන්නේ නිවනට බර වෙලා. එතකොට අපිට නිවන දකින්න හම්බ වෙනවා. නිවන නැත්තම් සාක්ෂාත් වෙන්න අවබෝධ වෙන්න ලං වෙනවා. එතකොට අපි ඉක්මනට මෙතන ඉඳලා නිවනට නිවනට පයින්නවා තණ්හාව අතහැරලා. ඒක හරි ලස්සන උදාහරණයකින් මේක පැහැදිලි කරනවා. එතකොට අපි ඒකට පැහැදිලි වෙයි. ඒ නිසා සඳහන් කරනවා මෙන්න මේ වෙලාව නම් අරහත් මාර්ග ස්ථිත තියෙන වෙලාව. නිවනට පණිනවා කියලා කියන්නේ අරහත්ත්වය ලබන මාර්ගසිත තියෙන වෙලාව. ඒ වෙලාවේ තමයි මේ නිවනට පණිනවා කියලා සඳහන් කරන්නේ. සඳහන් කරනවා මොකද සංස්කාරයන්ට ඇලීම සම්පූර්ණයෙන් අතහැරිලා තියෙන්නේ. කිසිම සංස්කාරයකට මේ වෙලාවේ ඇලෙන්නේ නැති නිසා නිවනට පැන ගන්නවා. කොයි වගේද කියලා සඳහන් කරනවා ආන් ඒ වෙලාවට පරිත්‍යාග පටිනිස්සග්ගෝ පක්කන්දන පටිනිස්සග්ගෝ කියලා අවස්ථා දෙකක් තියෙනවා පරිත්‍යාග පටිනිස්සග්ගෝ සහ පක්කන්දන පටිනිස්සග්ගෝ කියලා. ඒ මොකද්ද සඳහන් කරන්නේ කියලා පැහැදිලි කරනවා විදර්ශනා ඥාන එක දිගටම උපරිමයෙන් දියුණු වුණාම පරිත්‍යාගයක් ඇති වෙනවා සියලු උපාදාන අතහැරෙනවා. විදර්ශනා ඥාන එක දිගටම දියුණු වුණාම පරිත්‍යාගයක් ඇති වෙනවා අත්හැරීම කියන එක ඇලීම කියන එක නැතුව යනවා අත්හැරෙනවා. විදර්ශනා ඥාන එක දිගටම දියුණු වෙනකොට තමයි මේ අත්හැරීම ඇති වෙන්නේ. පරිත්‍යාගයක් ඇති වෙනවා සියලු උපාදාන අත්හැරෙනවා කියලා සඳහන් කළේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා සබ්බූ පදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. සබ්බූ පදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං. යනාදී වශයෙන් කියලා තියෙන්නේ මේ සියලු උපාදාන අත්හරින තැන සබ්බූ පදිපටි නිස්සග්ගෝ සබ්බූ සියලු පදිපටි නිස්සග්ගෝ සියලු උපාදානයන් අත්හරින තැන අත්හරිනවා කියලා එතන පැහැදිලි කරනවා ඒ නිසා සඳහන් කරනවා සියලුම උපාදාන අත්හරිමින් මොනවද උපාදාන කියලා අත්හරින්නේ තමන්ගේ ඇඟත් අත්හරිනවා ඊළඟට තමා සතු ධනය අත්හරිනවා. ඒ විතරක් නෙමෙයි තමා සතු නාම රූප ආදී පිළිබඳව තියෙන ආශාවල් සියල්ලමත් අත්හරිනවා. නාම රූපත් අත්හරිනවා. ආන් එතනදී සඳහන් කරනවා ඒ ආශාවල් ක්ලේශයන් අත්හරිමින් ඉන්නවා කියන එකට කියනවා පරිත්‍යාග පටිනිස්සග්ග කියලා. ධන සම්පත් අතහැරලා දාලා තියෙන්නේ. නාම රූපත් අතහැරලා දාලා තියෙන්නේ. එහෙම අත්හරිමින් ඉන්නවා. දැන් අත්හරිමින් අත්හරිමින් යනවා. ධන සම්පත අත්හරිමින් නාම රූපත් අත්හරිමින් යන එකට කියනවා පරිත්‍යාග පටිනිස්සග්ග කියලා. එහෙනම් සියලු උපාදානයන් අතහරිනවා කියලානේ සඳහන් කළේ. මේ බාහිර ශරීරය හැර බාහිර දේවල් වලට විතරක් නෙමෙයි උපාදානයක් තියෙන්නේ. ඒ ඔක්කොටම වඩා උපාදානයක් තියෙන්නේ මේ ශරීරයට. එහෙනම් ඒ නාම රූපත් අත්හරින්න අත්හරින්න ඕන. ඒකටයි කියන්නේ පරිත්‍යාග පටිනිස්සග්ග කියලා. ඒ නිසා සඳහන් කරන විදර්ශනා ඥාන තියෙන වෙලාවට අරහත් මාර්ගසිතේදී විදර්ශනා ඥාණය පවතින වෙලාවේ අරහත් මාර්ගසිතේදී පක්කන්දන පටිනිස්සග්ග කියලා සඳහන් කරනවා. අරහත් මාර්ගසිතේදී පක්කන්දන පටිනිස්සග්ග කියලා සඳහන් කරන්නේ මේ කෙලෙස් අතරින් මේ ජලාශයක් දැක්කහම කෙලෙස් අතරින් ඒ කෙලෙස් අත්හරිමින්ම කොයි විදිහට ඒක ලබනවද කියලා සඳහන් කරනවා. යම් ජලාශයක් දැක්කහම පනිනවා වගේ නිවනට පනිනවා කියලා සඳහන් කරනවා කෙලෙස් අත්හරිමින්. ජලාශයක් දැක්කහම පනිනවා වගේ කියන කාරණාව වෙනම පැහැදිලි කරලා තියෙනවා. මේ ධර්මතාවයෙන් සමන්විත යෝගාවචරයා අරහත් මාර්ගසිතට අවතීර්ණ වෙමින් ඉන්න මේ ධර්මතාවයෙන් සමන්විත යෝගාවචරයා මෙන්න මේ කියන ක්‍රමයෙන් ක්ලේශයන් හාත්පසින්ම අත්හරිනවා කියලා. සඳහන් කරනවා දන් දීම එහි උපරිම අවස්ථාවයි. දන් දීම දන් දීමේ උපරිම අවස්ථාව තමයි මේ ක්ලේශයන් අත්හරිනවා කියන අවස්ථාව. ඒ කියන්නේ අරහත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ දානේ දානේ උපරිම අවස්ථාව හැටියට මෙතන සඳහන් කරනවා. ඒ කොයිතරම්ද දානේ මොනතරම් වටිනවද කියන කරුණ එතනදී තේරෙනවා වැටහෙනවා කියලා සඳහන් කරනවා. මොකද දානයේ උපරිම අවස්ථාවනේ. එහෙනම් ඒ සියලුම නාම රූප පවා අත්හරින්න තමන්ගේ හිත හදාගත්තේ මුලින් මුලින්ම ඊටාම සුළු තැනින් දන් දෙන්න පටන් අරගෙන. ඒ සුළු තැන අපි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. මේ පිඟාන හොදලා විසිකරන ඉඳුල් වතුර ටික. ඒකත් දානයක් බවට පත්කරන්න පුළුවන්. ඒක තමයි දානයේ ප්‍රාථමිකම තැන. එතකොට මේ සියලුම ක්ලේශ ධර්මයන් අත්හැරගෙන අත්හැරගෙන ගිහිල්ලා අරිහත්ත්වය ලබනවා කියන තැන ඒ දානේ උපරිම තැන. අන් ඒ නිසා මෙතන සඳහන් කරනවා එහෙමනම් දානේ කොයිතරම් වටිනවද කියලා තේරෙන්නේ මේ සසරින් මිදෙන්න සූදානම් වෙන මෙන්න මේ වෙලාවට කියලා. එය සඳහන් කරනවා මේ අන්තිම අවස්ථාව දක්වාම දානේ කියන ධර්මතාවය පවතිනවා. දානය නැතුව මේ ගමන යන්නම යන්නම බෑ. එහෙනම් දන් දීලා වැඩක් නැහැ. භාවනාම කරන්න ඕන කියනවා කියන කාරණාව එතනින්ම එතනින්ම බිඳිලා යනවා. අන්තිම තැන දක්වාම දානේ හරියට හරියට වටිනවා.